අපේ විලුසි තල්ගස්සත් කරනවා නම් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි අවසරයි චොට්ටක් හයියෙන් කියන්න ඇහෙනවද ඇහෙනවද ස්වාමීන් වහන්සේ හරි දැන් හරි ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී නිකන් හිතන්නකො දරුවෙක්ගෙන් හිත රිදෙන වචනයක් ඇහෙන එකනේ ගොඩක් ලාවට අපිට මතක හිටින්නේ හැරි ඒ වගේ අවස්ථාවකදී අපි ඒක පොඩ්ඩකට නවත්තලා හිතේ කියපු දේ පොඩ්ඩකට මේ ප්‍රතිචාර දක්වන්න නැතුව කියලා නවත්තලා ඒක ගැන කියන්නේ මේ සතුටක්වත් දුකක්වත් මොකක්වත් හිතන්නේ නැතුව පොඩි වෙලාවක් අරන් ඒකට උත්තරේ අවශ්‍ය කරන දේ කරන එක එහෙමද සාමින් වහන්සේ මේක ඒ කියන්නේ ගිහි ජීවිතයේදී පුහුණු කරන්න ඕනේ. කියන්නේ ඒකට කලබලයක් වෙන්නේ නැතුව ඒ කියන්නේ දුකයි සුඛයි දුකයි දෙකම හදාගන්න නැතුව එහෙමද ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ජීවිතයේදී උපේක්ෂාව හදාගන්නේ ඒක හැමුණොත් ඒක බුද්ධිමත් නැතුව කරන ප්‍රඥාව නැතුව කරන දෙයක්ද ඒක වැරදිද කියලායි දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඊරවන් සර්. ඒකට ලොකු වෙලාවක් යන්නේ නැහැනේ දරුවගේ වරද දකින්නකොටම වෙනම දකින්නකොටම ඇතුලෙන් රත් වෙලා කෝපේ මතුවෙලා ඉවරයි. හැබැයි අපිට එකවර ඒ කෝපය යට කරගෙන මධ්‍යස්තව ක්‍රියාත්මක වෙන්න බැරි නම් ඔබතුමිය කිව්වා වගේ පොඩි කාලයක් අපි ගන්න එක හොඳයි. පොඩ්ඩක් එතනින් ඈත් වෙලා අපි පොඩි වෙලාවක් ගන්න එක හොඳයි. අපේ මනස සහ අරමුණ විග්‍රහ කරගන්න. අපි එතනදී පැති දෙකක් බලන්න ඕනේ. දරුවගේ වැරද්ද කොහොමද හදන්නේ ඒකෙන් දරුවා මුදවගන්නේ කොහොමද කියන එක අවශ්‍යයි. ඒක අපිට බැහැර කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. හැබැයි ඒ දේ කරන්න මම මම සමබර වෙලා ඉන්න ඕන. ඒ නිසා මගේ මනසේ මේ ආවේගය ඇති වෙන්නේ ඇයිද කියන එක වෙනම හොයන්න. දරුවාගේ වැරද්ද වෙනම කතාවක්, මගේ මනස අසමතුලිත වීම වෙනම ප්‍රශ්නයක්. ඒ නිසා මගේ මානසික සමබරතාවය මෙතනදී ඇති කරගන්නේ කොහොමද? ඒකට මම හිතන්න ඕන කොහොමද? කොහොම සිතීම නිසාද මේ මේ මානසික අර්බුදය මට මතුවෙන්නේ කියලා ඉස්සල්ලා ඒ තමන්ගේ මනස අසමතුලිත වීමේ හේතුප්‍රත්‍ය හඳුනාගෙන ඒක සමනය කරගන්න පොඩි කාලයක් අපි ගත්තට කමක් නැහැ. එක පාට කරගන්න බැරි ඊට පස්සේ අපි මධ්‍යස්ත මනසින් යුක්තව දරුවගේ ප්‍රශ්නේ ගැන හිතන්න ඕන දරුවාගේ ඒ වරද කොහොමද අපි වෙනස් කරන්නේ ඒකෙන් එයා මුදවගන්නේ කොහොමද කියලා අපට ਵਿਚාරපූර්වකව දකින්න පුළුවන් වෙන්නේ අපි සමබර වුණොත් විතරයි එහෙම නැතු අපි ආවේගකාරීව දරුවා හදන්න ගියොත් එහෙම අපි දරුවන්ට යෝග්‍ය ප්‍රතිකර්මය නෙමෙයි කරන්නේ මගේ විරෝධතාවය ප්‍රකාශ කිරීම සඳහායි මම හැම විටම ඉදිරිපත් වෙන්නේ. ඒතකොට ලොකු අර්බුදයක් නිර්මාණය වෙනවා. ඉතින් ඒ නිසා අපිට එකවරම මධ්‍යස්ත වීමේ ගුණය තවම දියුණු වෙලා නැතිනම් ඒකට යම් කාල පරිච්ඡේදයක් අපි වෙන් කරගෙන පොඩ්ඩක් හිතන්න ප්‍රත්‍යවේක්ෂා කරන්න උත්සාහ කිරීම ඉතාම හොඳ පියවරක්. ඒක වරදක් නෙමෙයි. වැටහුණාද ඒක ප්‍රමාණවත් කියලා මම හිතනවා.